සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ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 සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි මේ ධර්ම දේශනාව සඳහා අපි මාත්‍රුකා ගාතාවක් ඉදිරිපත් කරන්නට යෙදුනා බෞද්ධයාගේ අත්පොත හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදේ අන්තර්ගත වෙන ගාථා රත්නයක් තමයි මාත්‍රුකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් මහා විහාරයේ වැඩඳිමින් හිසා ගෝතමි අරමාත්මයි මේ ගාථාව දේශනා කරන්න තිබුණේ. මෙහි පසුබිම වශයෙන් යෙදුනේ සවැත් නුවර ඉසුරුමත් ප්‍රාක්‍මන පවුලක් තිබුණා. එහි කුඩා දරුවෙක් ඒ බ්‍රාහ්මණ යුවලට ලැබුණා. ගෝතමී කියලා නම තිබුණා. ටික කාලයක් යනකොට මේ ගෝතමී තරුණ වියට පැමිණෙනවා. ඊටාම සිහින් ශරීරයක් තමයි මේ ගෝතමීට තිබුණේ. ඒ නිසාම කිසා ගෝතමී කියලා නම් ලැබුණා. තරුණ වියට පැමුණායන් පස්සේ මව්පියන් එකතු වෙලා සුදුසු කුල පුත්‍රයෙක් විවාහ කරලා දුන්නා. දැන් විවාහපත් වෙලා එක දවසක් යනකොට මේ කිසා ගෞතමීට දරුවෙක් ලැබෙන්නට යෙදුනා. ඉතින් මේ දරුවා ලැබිලා මේ ගෞතමී මේ දරුවන්ගේ සුරතල් බලමින් දරුවා දනගගා ඇවිදින කාලයට ආවා. ආපු වෙලාවේ හදිසියෙම යම් රෝගාබාධයකින් ගෝතමීගේ මේ දරුවා මිය පරලොන්දා. ඉතින් මේ මිය පරලෝ යෑමෙන් මහත්සේ දුකට, වේදනාවට, කනස්සල්ලට, කනගාටුවටපත් වුණා. මරණය කියන ධර්මතාවේ අඳුනන් නැති හින්දා තම පුත්‍රයාට බෙහෙතක් හොයමින් අඬා වැළපෙමින් කරපුන්නාගෙන බෙහෙත් හොයමින් ඇවිද්දා. කිසිවෙකුට නවතන්නට නොහැකි වුණා. යන අතර වාරයේදී එක්තරා ඥානවන්ත පුරුෂයෙක් මගින් මුණ ගැහෙනවා. එතකොට කියනවා මගේ මේ පුතණුවන්ට බෙහෙතක් වාගෙන ඒ පුරුෂයා දැනගත්ත මේ මැරිච්ච දරුවාට බෙහෙතක් දීලා නැවත පණ ගන්න බෑ. හැබැයි මෑගේ සිත සකස් කිරීමයි තියෙන්නේ. ඒ නිසා වදාලා සිහිපත් කළා අන්න අර පෙරෙන දේවරං විහාරයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සේ සමීපයට යන්න. එවිට බෙහෙතක් ලබා දෙයි. ඉතින් ගෝතමී සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ දුක කියා හිටියා. තමන්ගේ කුණුදුලේ ඉපදුන මේ දරුවා අභාවයටපත් වුණා. ඒ නිසා මේ දරුවාට බෙහෙතක් දෙන්න. බුදු කෙනෙකුටවත් විඥාණය නිරුද්ධ වුණායින් පස්සේ නැවත එතන විඥානයක් පහළ කරන්න බෑ. හැබැයි සත්‍ය අවබෝධ කර දීම බුදුවරයන් වහන්සේලා ගේ ධර්මයේ උන්වහන්සේලා ඒ යුතුයකම මේ ලෝකයට. ඒ වෙලාවේ ගෝතමීගේ අනවබෝධය නිසායි මේ දුක. මැරුණ එක නෙවෙයි දුක. අනවබෝධයයි දුක. දැන් අපි වුණත් අපේ කෙනෙක් මැරුණයින් පස්සේ අඬන්නේ ඒ කෙනා මැරුණ හින්දා නෙවෙයි. අනවබෝධය නිසා මේ ඉන්න කට්ටිය අඬලා තියෙනවනේ නේද? එහෙනම් මේ ඉන්න කට්ටිය කිසා ගෝතමිලා වගේ කට්ටිය තමයි නේද? ඉදිරියේදීත් අඬන්න වෙයි. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ ගෝතමීට මොකද්ද වදාළේ? මරණ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නට මේ මරණය කියන එක එක්කෙනෙකුට දෙන්නෙකුට සීමා වූවක් නොවේ. සියලු සත්වයාට මේ මරණ ධර්මයේ පොදුයි එය නවත්වන්නට බෑ කියන කාරණය තේරුම් ගන්නන්නට දරුවා සුවපත් කරලා දෙනවා කියලා කීවා නොමල ගේකින් අබමිටක් කරගෙන ආව. ඒ කියන්නේ කොහේ හරි තමන්ගේ කෙනෙක් මැරිලා නැති කෙනෙක්ගේ නිවසකින් ඒ පිරිසකින් අබමිටක් කරගෙන ඉතින් කිසා ගෞතමී කැමති වුණායි. දරුවත් කරපුන්නගෙන පළවෙනි ගෙට ගියා. මට බෙහෙතකට අබ ටිකක් දෙන්න හැබැයි කිසිම කෙනෙක් ඔබලාගේ ඥාතිවරේ මිය ගිහින් නැති වෙන්නට ඕන. පළවෙනි ගෙදරට ගියා එහෙම නැහැ. දෙවන ගෙදරට තුන්වන ගෙදරට ඔහොම ගෙවල් 10කට 20කට 100කට විතර ගියා. ගියාම හැම ගෙදරින්ම කියනෝනේ අපේ අහවලා මැරුණා අපේ අහවලා මැරුණා අහවලා මැරුණා. ඒ ක්‍රියාව තුලම සිතා ගෞතමීට වැටහෙනවා එහෙනම් ජීවත් වෙලා ඉන්න පිරිසට වඩා මිය ගිය පිරිස වැඩි. එහෙනම් මේ මරණ ධර්මය කියන එක මේ මට විතරක් අයිති දෙයක් නෙවෙයි, මට විතරක් ලැබුණ දෙයක් නෙවෙයි. සබ්බස්ස ලෝකස්ස සදේව කස්ස ඒසෝච්ච ධම්මෝ යදිදං අනිච්චතා. දෙවියන් සහිත සකල ලෝකයාටම මේ මරණය නැමැති එකම ධර්මය මෝන දෙන්න සිද්ධ වෙනවා. අවසානයේදී කිසා ගෞතමී තම දරුවාගේ මලකඳ පසකලා දේවරම් විහාරයට ගිහිල්ලා භාගතුන් වහන්සේගෙන් බණ අහලා සෝතාපන්න ඵලයටපත් වුණා. මෙහෙණි අරමට ගිහිල්ලා මෙහෙණින් වහන්සේ නමක් වශයෙන් පැවිදි වුණා. නොබෝ දවසක් යන්නට කලින් සමත විපස්සනා ඥාන මුදුන් පමුණවා ගත්තා. අවසානයේදී ගෝතමිය මුල්කොට භාගතුන් වහන්සේ මේ වදාළ ගාථාවය සහිත මේ ධර්ම දේශනාව අහලා ගෝතමිය මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණා සසරෙන් එතර වුණු උත්තමාවක් බවට පත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. මෙහි කියවෙන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං අමතං පදං කියලා කියන්නේ අමූර්ත පදය අමූර්ත පදය කියන්නේ නිර්වාණය අමූර්ත පදේ නම් වූ නිර්වාණය අවබෝධ නොකොට යමෙක් වස්ස සතන් ජීවේ වර්ෂ 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ කිසිම වටිනාකමක් ඒ කියන්නේ නිවන් නොදැක අවුරුදු 100ක් හිටියත් ඒ ජීවිතේ වටිනාකමක්. අවුරුදු 100ක් නෙවෙයි අවුරුදු කෝටි ප්‍රකෝටි අසංඛේය ගාණක් හිටියත් ඒ ජීවිතේ කිසි වටිනාකමක් නෑ. ඒකාහං ජීවිතං තෙයෝ පස්සතෝ අමතම් පදං අමෘත පදේ නම් වූ නිර්වාණී අවබෝධ කොටගෙන එක දවසක් ජීවත් වීමම වටිනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා කිසා ගෞතමීගේ රහත් ඵලයක් සමග. එතකොට පින්වත්නි නිවන් නොදැක අවුරුදු 100ක් හිටියක් වැඩන්නේ. නිවන් අවබෝධ කොට එක දවසක් විසීම වටිනවා කියන කාරණයයි මේ ගාථාවේ අර්ථය. එතකොට පින්වත්නි කිසා ගෞතමී විතරක් නෙවෙයි මේ මරණය කියන කාරණාව ලැබුණේ අපිටත් ලැබෙනවා. අතීතේ ලැබුණ අපේ ඥාති හිත මිත්‍රාදීන්ට ඊළඟට අපි වටා ඉන්න මේ පරිවාරයේ සියලු දෙනාටම යම් දවසක මරණයටපත් වෙන්න වෙනවා. අපට ඒ ධර්මයටමපත් වෙන්න වෙනවා. එහෙනම් ඒකට අඬලා දොඩලා වැළපිලා වැඩක් නැහැ. මොකද මහා සම්පත්තියටපත් වුණු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පවා මලහුණම් රාජරාජ මහා මාත්‍ය ආදීවරු එර්ධිවත් මහරහතන් වහන්සේලා ඇතුළු මහා තාපසතුමන් වහන්සේලා පවා මරණයටපත් වුණාන. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද සතා අහං මරිස්සාමි මරණම් මම හිතු. ඒ ආකාරයෙන් මගේ මරණයද සිද්ධ වෙනවා. මගේ මරණය ඉක්මිලා නෑ කියලා වදාලා. එහෙනම් පින්වත්නි අපේ මේ ජීවිතයේ තප්පරයක් තප්පරයක් පාසා ගමන් කරන්නේ මරණය කරා. විනාශය කරා තමයි යන්නේ. හරියට නැවක් මුහුදේ යාත්‍රා කරනකොට ඒ නැවේ යම් සිදුරක් වෙලා ටික ටික වතුර පිරිපිරි නැව මුහුදුපත් වෙනවා වගේ. මොහොතින් මොහත නැව වතුර පිරිපිරි මුහුදුපත් වෙනවා. ආන් වගේ තමයි බණ කියන මගෙත් බණ අහන ඔබගෙත් අපි හැමදෙනාගේම ජීවිතයේ මොහොතක් මොහොතක් පාසා ජීවිතේ නැමැති නෞකාව මරණය කියන ගිලීම දක්වා මොහොතින් මොහොත ගමන් කරනවා එහෙමනම් පින්වත්නි මෙන්න මේ මරණ දුක නැති සදා සැප ඇති නිවනයි අපි ලබන්නේ මරණේ නැති තැනට අමර කියලා කියනවා. අමත කියලා කියනවා. එතකොට අමතං පදං මරණයක් නැති දුකක් නැති සාන්ත පදය තමයි නිර්වාණය කියන්නේ. යන්තං සන්තං පදං අபிසමිච්ඡ සාන්ත පදේ නම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි වෑයම් කරන්නට ඕනේ. ඒ මොකද ජරාවක් නැත්තේ මරණයක් නැත්තේ ව්‍යාධියක් නැත්තේ නිවන තුල ජරාව ව්‍යාධිය මරණය නැත්තේ ජාතියක් නැති හින්දා එහෙනම් ජාතියක් නැහැ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී කිසිම දුකක් නිර්වාණ ධර්මයේ තුල නැහැ ඒකයි වදාලේ මේ ලෝකේ යම් උත්තම සැපයක් ඇතනම් ඒ උත්තම සැපය නිර්වාණ සැපය නිබ්බානම් පරමං සුඛං කියලා ඒකයි භාගතුන් වහන්සේ වදාලේ පරම සැපය නිවනයි. එහෙනම් මේ පරම සැපය නිවන ලබා ගැනීමයි අපි කරන්න ඕනේ. පින්වත්නි මේ ආපු සසර ගමනේදී අපට නිවන් දකින්නට හේතු සකස් වුණේ නැහැ වෙන්න පුළුවන්. මොකද නිර්වාණය අවබෝධ කරගන්නට නම් සුදුසු ආත්ම භාවයක දිව්‍ය මනුස්ස බ්‍රහ්ම ආදී ආත්මික සුදුසු ආත්මිකින් කියනවා. මිනිස්සෙක් උනත් අඳගොළු විහිරි මන්ද බුද්ධික ආදී අඩුපහඩු වලින් යුක්ත වුණා නම් අපට ධර්මය අවබෝධ කරලා මාර්ග ඵල ලබන්න බෑ. ඊළඟට පින්වත්නි අපට බුදවරු පහළ වෙලා ධර්මයක් ලැබුණ නැත්නම් නිවන් දකින්න බෑ. එතකොට ඒ දුර්ලභ කාරණා සේරම ලැබුණා කියලා කියන්නේ යා මහා පුණ්‍යවන්තයෙක්. මනුෂ්‍යාත්මයක් ලැබුණා. සීසත් ධර්මයේ දැන් අපිට ලැබිලා තියෙනවා. බුදුසසුනක් මුණ ගැහිලා තියෙනවා. අඳගොළු බිහිරි මන්ද බුද්ධිකාදීන් තොර යමක් කමක් වටහා ගන්න පුළුවන් හොඳ බුද්ධියක් මානසිකත්වයක් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර දැන් අපිට ලැබිලා තියෙනවා. නිවන් දකින්න අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. මේ සංසාර ගමනේ මේ සියලු පහසුකම් ලැබිච්ච පළවෙනි වාරි වෙන්න පුළුවන් මේ හැබැයි මේ වාරෙත් ගෙවල දාගත්තොත් ආයන මුණ ගැහි කියලා හිතන්නේ දැන් මේ ඉන්න බොහෝ දෙනෙක්ගේ ජීවිතේ තුන් කාලකටත් එහා ගෙවිලි ඉවරයි. තව බොහොම ටික කාලයයි මේ මනුස්ස ලෝකෙින්ද වෙන්නේ. ඉතින් මේ කාලය ඇතුළතවත් අපි අමෘත පදේ නම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට වැරවැඩුවේ නැත්නම් මම නම් කියන්නේ ඒ කෙනා තරම් කාල කන්නේ කෙනෙක් නෑ තවත් කියලා. අඩුම ගානේ මේ ආත්මේ සෝවාන්වත් වෙන්න. නිවන් සැපේ අත්විඳින්න. දැන් අපි බලමුකෝ නිවන් සැපේ කියන්නේ මොකක්ද කියලා. දැන් ගොඩාක් කට්ටිය නිවන් සපේ ගැන දන්නේ. මමත් පුංචි කාලේ නම් දන්නේම නෑ. අපි පාසල් ගිහිල්ලා එනකොට අපි දකිනවා ලයිට් කණුවල, බෝක්කු කණුවල, කොස් ගස්වල මේ මැරුණාම ඉතින් අනිච්චාවත සංඛාරා කියලා දාලා ෆොටෝ එකක් දාලා උපත විපත කියලා දාලා දෙපැත්තෙන් යකින් දාලා තියෙනවා නිවන් සප ලැබේවා. එතකොට දැන් මේක තමයි අපිට පේන්නේ. එතකොට මම නම් හිතුවේ පොඩි කාලේ මේ නිවන් සැප කියන්නේ මැරෙන එකට කියලා. ඒක නිතියෙන් කවුරු කියලා දෙන්නේ නැහැ. පන්සලට ගියාම හාමුදුරුවෝත් බණ කියලා අන්තිමේදී කියන්නේ නිවන් සැප ලැබෙනවා. හැබැයි ඒක කියලා දෙන්නේ නැහැ මොකද්ද කියලා කියනවා ඒ විදිහට. බොහෝ දෙනෙක් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. පින්වත්නි නිවන් සැප කියන්නේ මැරුණහම ලබන එකක් නෙවෙයි. සම්දිත්තිකෝ මේ ජීවිතේදීම අවබෝධ කරගන්න දෙයක්. මේ ජීවිතේදීම ලබන සැපයක්. නිවන් සැපේ. එහෙමනම් අපි කල්පනා කරලා බලමු මොකද්ද මේ නිවන් සැපේ කියන්නේ. තථාගතයන් වහන්සේ වදාලා රාගක්කයෝ නිබ්බානං දෝසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං රාගය නැති තැන නිවනයි. එතන නිවන් සැපය. දේශය නැති තැන එතන තමයි නිවන් සැපය. මෝහය නැති තැන එතන තමයි නිවන් සැපය. එහෙනම් රාගයේ, ద్వේෂයේ, මෝහයේ යම් තැනක තියෙනවද එතන කිසිම සැපයක් දැන් අපි මෙන්න මේ රාග ගින්නෙන් තමයි මේ ජීවිතේ දැඟලුවේ. ලෝභින් හැබැයි ලෝභෙන් අපි බොහෝ දේවල් හෙව්වත් අපිට ඒ කිසි දෙයක් ලැබුණේ ලැබුණ අපිට දුක කියන කාරණාව විතරයි මේ රාගය කියලා කියන්නේ සත්වයාට ලෝභය කියන්නේ දුක ඇති කරන කාරණාවක්. එන ආශාව. දැන් මේ ආශාව හිතේ තියෙන්න තියෙන්න එයා මෙහෙසෙනවා දුකටපත් වෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. මේ තණ්හාව නිසා තමයි බයයි ශෝකයයි ඇති වෙන්නේ. තණ්හාය තණ්හාව නැත්නම් රාගය, ලෝභය මේවටම කියනවා ප්‍රේමය කියනවා, ආදරය කියනවා, ඇලීම කියනවා. මේ ඔක්කොම තණ්හාවට කියන නම්. සන්නාය ජායති සෝකෝ පියතෝ ජායති සෝකෝ රතයාය ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ මේ හැම කාරණාවෙන්ම හිතේ ඇති වෙන්නේ බයයි සෝකයයි දැන් මෙතන මේ බනහගෙන ඉන්න ඔක්කොමලා ඉන්නේ බයෙන් බයෙන් සෝකෙන් අවිශ්වාසයෙන් සැකී මේ ඔක්කොමලා ඉන්නේ එහෙම නැහැ කියන් කාටවත් බෑ දැන් ඔන්න දුරගත නැමතුමක් එහෙම ආවොත් Tamange කෙනෙක් මැරුණා කියලා ඔන්න හිතේ දුකක් හටගන්නවා. අඬනව වැළපෙනවා. දැන් මේ අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ තණ්හාවෙන්. ඊළඟට මේ ඔක්කොම බයෙන් ඉන්නේ. විවාහ වෙච්ච දවසේ ඉඳලා බිරිඳ නම් සැමියා නම් දෙන්නම ඉන්නේ බයෙන්. සැකෙන් අවිශ්වාසය. කවුරු ගැනද? මහත්යා ගැන. නෝන නම් මහත්යා ගැන, මහත්යා නම් නෝන ගැන. ඇයි? මහත්යා ගැන සැකයි, බයයි, අවිශ්වාසයි වෙන මොකක් හරි පැටලෙවිල්ලක පැටලෙයි කියලා. Tamange මහත්යා වෙන ස්ත්‍රියාවක් කතා කරනවවත් දැක්කත් තරහයි. hina වෙනව එහෙම දැක්කොත් තරහයි, බයයි, අවිශ්වාසයි සැකයි. නේද? ඊළඟට ස්වාමියාටත් එහෙමයි. තමන්ගේ බෙරිඳ තවත් පුරුෂෙක් එක්ක hinaවෙවි කතා කර කර ඉන්නවා දැක්කොත් මොකද? බඩපපුව පිච්චිලා යනවා. ලු මම දන්නේ. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා. තණ්හාව නිසා බයසෝක් ඇති වෙනවා. ඇයි? මේ ඇලිලා තියෙන වස්තුව මට නැති වෙයි කියලා. ඊළඟ සැකය, අවිශ්වාසය, බය කොච්චරද කියලා යනවා නම් සමහරුන්ගේ පවුල් කැඩිලා සමහර විට මරණයෙන් කෙලවර වෙනවා. බලන්න එතකොට මොන තරම් දුකක්ද? අවිශ්වාසයේ බය, සැකය හිතේ තියෙනවා. ඉතින් නිවනක් තියනවද? ඉතින් තණ්හාය විපමුක්තස්ස. ඔය තණ්හාවෙන් හින්දායි බය, ශෝකය, අවිශ්වාසය ඔක්කොම තියෙනවා. ඔක අත්හැරලා දාන්න. එතකොට බයකුත් නැහැ, සැකේකුත් නැහැ, ශෝකේකුත් නැහැ, මුකුත් නැහැ. ආන් එතෙන්ද කියනවා නිවන කියලා. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේලා මොන තරම් සැපෙන්ද වැඩ ඉන්නේ කියලා. නේ? ඒ සැපය, ඒ සැනසෙල්ල තණ්හාවෙන් ඉන්න කෙනෙකුට නෑ. එහෙනම් මේ කියන්නේ බය, සැකය, ශෝකය, අවිශ්වාසය මේ ගිනි ඔක්කොම කවුරුවත් දුන්නේවා නෙවෙයි. තමන්ම ඇති කරගත්තුවා ඇති කරගත්තේ තමන්ගේ ලෝභෙහිඳා ලෝභයත් ඇරලා දැම්මොත් කිසිම දුකක් නෑ. අන්න ඒකයි භාගතුන් වහන්සේ වදාළේ. ඒකට බුදුරජාන් වහන්සේ උපමාවක් සහිත කතාවක් පෙන්නනවා. මහණෙනි එක්තරා පුරුෂයෙක් ඉන්නවා යම් කාන්තාවකට බොහෝසේ ආදරය කරනවා. හැබැයි ඒ පුරුෂයාට එම කාන්තාව කැමති නැහැ. හැබැයි මේ පුරුෂයාගේ හිතේ තද බල කැමැත්තක් ඒකාන්තාව. ඉතින් මේ විදිහට ටික දවසක් යනකොට අර පුරුෂයාට පේනවා තමන් අර ඇලී සිටින කාන්තාව වෙන යම් පුරුෂයෙක් සමග අතිනත අරගෙන බොහොම සතුටින් යනවා. දැන් එතකොට අර මුල් පුරුෂයාට මොකද්ද වෙන්නේ? හිතේ මහා දුක ඇති වෙනවා. සමහර ජීවිතේ පා වෙනවා සමහර විට එල්ලෙනවා සමහරට වහබ්බනවා කොච්චර පයින් සමහරු ඔය මානසික රෝහල් වල ගිහිල්ලා බලන්න තරුණ තරුණියෝ මොන තරම් මානසික රෝගීන් වෙලා ඉන්නවද කියලා ගොඩාක් බලාපොරොත්තු කැඩිලා තමයි ඉන්නේ අපිට එහෙම මුණ ගැහිලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ වදාළා දැන් අර පුරුෂයා අර ස්ත්‍රියාව අර විදිහට දැකීම තුල හිතේ ඇති වුණා දුකක්. මේ පුරුෂයා ඊට පස්සේ මොකද කරන්නේ? අර කාන්තාව කෙරෙහි තිබ්බ සම්පූර්ණ අදහස අත්හැරිය හිතේ. අදහස අත්හැරිය. දැන් අදහස අත්හැරලා මේ පුරුෂයා පහසුවෙන් ඉන්නකොට මේ පුරුෂයාට පෙනෙනවා අර මුල් කාන්තාවම වෙන යම් පුරුෂයක මුල් පුරුෂයා නෙවෙයි වෙන පුරුෂයෙක් එක්ක අතිනත අරගෙන අර මුලින් ගිය විදිහටම යනවා පෙනෙනවා. එතකොට භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි අර පුරුෂයාට මොකද්ද වෙන්නේ? අර පළවෙනි පාර වගේ දුකක් එනවද? කලකිරීමක් එපාවීමක් එනවද? නැහැ. මුකුත් නැහැ. ඇයි ඒ රූපේ කෙරෙහි තිබ්බ තණ්හාව සම්පූර්ණයෙන් අත්හැරපු නිසා. එහෙනම් දැන් පෙනෙනවද? කොතනද සැප තියෙන්නේ? අල්ලා ගැනීම තුලද අතහැරීම තුලද? අතහැරීම තුල. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා සියල්ල අත්හරින්න. නිවන කියන්නේ ආන්ගේ අතහැරීමෙන් ලැබෙන දේකට නිස්සරණය කියලා කියන්නේ. හැබැයි අතහැරීම කිව්වහම වරදවා තේරුම් ගන්න එපා. දැන් ගොඩාක් කටි අතහැරුණා කිව්වහම දැන් උපාසකම්මලයිම අපිට හම්බ වෙනවා අතාරිනවා කියලා මොකද කරන්නේ? ඔන්න භාවනා කරන්න කියලා ගිහිල්ලා අතාරිනවා කියලා ආයෙ ගෙදර ඇවිල්ලා මහත්තයාගේ ඇඳුම් හොදන්නෙත් නැහැ. ඊට පස්සේ උයන්නෙත් නැහැ. ඈ ඊට පස්සේ මොකවත් නැහැ. සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නවා ගෙදර. අපහැරලා. එතන වරද්දගෙන දැන් විසාකාව සෝවාන් වෙලා එහෙම කරාද? නැහැ. අර පළඳනාව මොකද්ද? මේල පළඳනාව. ඒක පළඳගෙන නිගියේ විහාරෙට ඒ හින්දානේ විහාරය අමතක් වෙලා ඒ කතාව දන්නව නේද? එතකොට මේ අතහරින්න කියන්නේ මොකද්ද මෙතන? අතහරින්න කියන්නේ මේ වස්තුව එතන තිබ්බට කමන්නේ ඒකට තියෙන ඇල්ම අතහැරගන්න. තේරුණාද? දැන් අපි කරන්නේ ඇල්ම අතහරිනව නෙවෙයි ඇල්ම හිතේ තියාගෙන අපි එක හිතින් ප්‍රතික්ෂේප කරලා ඉන්නවා. ඒක ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් අතහරිනවා කිව්වහම අපේ කට්ටිය එහෙම හිතාගෙන ඉන්නේ කොහොමද? මොකක්වත් නැතුව අර කැලේකට ගිහිල්ලා ගහක් මුලකට හරි වෙලා ඔහේ ඉන්නවා කියන්නේ. දැන් මේ කට්ටිය ඒ විදිහට ඉන්න ස්වාමීන් වහන්සේලාම දැක්කොත් හරි කැමති. නේ? හැබැයි දැක්කොත් එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්න කුටි එහෙම දැන් ඔය ආරණ්‍ය සේනාසන වලට එහෙම යනකොට කියනවා කැලෑ මැද මහා මන්දිර නේ? කැලේ මහා මන්දිර තියෙනවා. එතකොට අර යන උපාසකම්මල මොකද කරන්නේ? මේක දැකලා ඔව් අපිට නම් අතාරින්න කියනවා. හැබැයි මේ ටයිල් අල්ලලා හීලින් ගාලා ඒසි දාලා කියලා බැන බැන ඉන්නේ. නැද්ද? ඒ අනවබෝධයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ වැඩ හිටියේ මේ ලෝකයේ තිබ්බ දෙවියන්ටවත් එවකට එහෙම મંદિરයක් තිබ්බේ නෑ සුගන්ධ කුටිය දෙවුරම් මහා විහාරේ අනාථපිණ්ඩික මහසිටුතුමා සඳුන්ලීයෙන් හදලා සීතල කාලෙක, රස්නි කාලෙක, මධ්‍යස්ථ කාලෙට ඉන්න වෙන වෙනම සත්මහල් ප්‍රාසාදයක්. බුදුරජාණන් වහන්සේ වස් 25ක් වැඩ හිටියා ඒ සුගන්ධ කුටිය. දිව්‍ය ලෝකෙවත් එච්චර සැප නැහැ. ඒ සුගන්ධ කුටිය තමයි. හැබැයි උන්වහන්සේ පරිහරණය කළා. පරිහරණය කරේ ඇලීමත් ඇහැලා. බුදුරජාණන් වහන්සේ වදාළේ යන්නේ එයයි. මේ ඇල්ම තමයි අත්හරගන්නේ. මොකද මේ හැමදේම ලැබෙන්නේ පෙර කරන ලද කුසලයේ විපාකේ. හැමදේම ලැබෙන්නේ. ඔය ඇත්තන්ට ගේ දොර ඉඩ කන යාන වාහන දරු මුණුබුරු ඥාතින් මේ ඔක්කොම මිල මුදල් ලැබුණු පෙර කුසලයට. එතකොට මේවා කුසලයට ලැබිච්ච ඒවා කුසල විපාක වශයෙන් පරිහරණය කරනවා. හැබැයි තේරුම් අරගෙන පරිහරණය කරන්න. මේවා පෙර කුසලයක විපාකයක් නිසා විපාකයක් හැබැයි විපාක ඉවරනකොට මේ මොහොතේ මේ සියල්ල නැති වෙනවා. ඒ නිසා ලහි ලහියේ මොකද කරන්න ඕන? මේ ලැබිච්ච විපාක ටික මුල් කරගෙන නැවත නැවත කුසල් කරගෙනමින් දම්පැන් කුදමින් නැවතත් කුසල් රැස් කරගන්න ඕන. මේක අවබෝධයෙන් අපි මේ සියල්ල අනිත්‍ය වෙලා යනවා කියන අවබෝධ ඥානේ බැසගෙන මේවා පරිහරණය කරන්න ඕන. ඒ කියන්නේ අවබෝධයෙන් පරිහරණය කරන්න ඕන එහි යථාර්ථය දැකලා නැතුව අර අත්තරණ මොකක්වත් නැතුව පැත්තකට වෙලා ඉන්නවා කියන එකම නෙවෙයි මාසේ මාසේ කුසග්ගේන බාලා බුඤ්ජේත බෝධන ඉන්නේ බාලවන බාලවනම් අඥානවනම් ඉන්නේ සිල්වත් කියලා හිතාගෙන මාසයකට වතාවක් කුසතන ගහක අග්ගිස්සක තියෙන අග්ගිස්සක තරන්දයක් ආහාරේ ආහාරයක් ගත්තා කුසතන ගහක් ආහාරයක ඔබලා ඒක දිවේකා ගත්තා ඒක සීලයක් කියලා හිතාගෙන ඒක සීලයක් නෙවෙයි මොකද ආහාරයේ සිල් නැහැ එහෙනම් ඉන්නේ බාලව නම් කය කොච්චර ඒවා ඒ කාරණා වලින් দমনය කරන්න ගියාට හරියන්නේ එහෙනම් ප්‍රඥාව තුලින් ප්‍රඥාව තුලින් තමයි පින්වත්නි මේ අත්හැරීම කරන්නේ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් සියල්ල දකිමින් මොකද්ද දකින්නේ යං කිංචි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මන්ති මේ ලෝකේ යමක් හටගත්තේද ඒ හටගත් සියල්ල හේතු සහිතව ඇති වුණා සබ්බන්තං නිරෝධ ධම්මන්ති ඒ සියල්ල හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා හේතු නිසා හටගෙන හේතු නැතිවීම නැති වෙලා මේ සියල්ල දෙවියෙක් දුන්න දෙයක්වත් මව්පියෝ දුන්න දෙයක්වත් නෙවෙයි ඒ සියල්ල තමන්ගේ කුසලයේ නිසා හෝ අකුසලයේ නිසා ලැබෙනවා ඒ කුසල අකුසලයට අනුවම ඒවා නැති වෙලා යනවා. එතකොට මෙතන සත්පුද්දල භාවයක් නැහැ. මෙතන මම කියලා දෙයක්වත් නැහැ. කෙනෙක්වත් නැහැ. සිතක් හයක් නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පංචකයක් තියෙන්නේ මේ ස්කන්ධ පංචකයේ සෙනෙයක් පාස ඇතිවමින් නැතිවමින් යනවා කියන කාරණාව තේරුම් අරගෙන මේ සෑම දෙයක්ම අනිත්‍ය කියන ස්වභාවයෙන් යුක්තයි කියන එක තේරුම් අරගෙන ඒ සියල්ල කෙරෙහි ඇලෙන්නේ නැතුව නුවණින් අනිත්‍ය දකිමින් ඒ පරිහරණය. ඇලෙන්නේ නැහැ. අන්න එනම් බුදුරජාන් වහන්සේ මෙතන අතහරින්න කිව්වේ භාණ්ඩය අතහරින්න නෙවෙයි. එහෙනම් මොකද්ද? ඇලීම අතහරින්න. තේරුණාද? නැතුව භාණ්ඩය වෙන තැනක තිබ්බත් ඇලීම තියෙනවා නම් හිතට දුක ඇති වෙනවා. එහෙනම් මේ ඇල්මයි අපි අයින් කරගන්න හරියට ඒක මේ වගේ දෙයක් උපමාවකින් කිව්වොත්. දැන් අපි යනවා කියලා හිතන්න තරු පහේ හෝටලයකට. කොහේ හරි ගමනක් ගිහිල්ලා හරි රටකට ගිහිල්ලා හොඳ හෝටල් එකකට අපි යනවා. ගියාට පස්සේ මේකේ හොඳ හොඳ කෑම වර්ග තියෙනවා නේ. ඊළඟට හොඳට AC AC කාමර හොඳට ඇඳ ඇතිරිලි බාත් รู ම් මේ හැමදේම තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? ඕවා හොඳට පරිහරණය කරනවද නැද්ද? හොඳට පරිහරණය කරනවා වෙනදට වඩා හොඳට පරිහරණය කරනවා. ඇයි? අපි දන්නවා මේක අදට විතරයි අපි ගත්තේ. නැත්නම් හේතට ඉඳලා දවසින් දෙකකින් එනවා කියන ඒ හින්දා අතහරිනවා කියන සංඥාව තියෙන හින්දා පරිහරණය කරනවා එනකොට හැබැයි ඒවට ඇලෙන්නේ නැතුව දාලා යනවා නේ හැබැයි gedara තියෙන ඒවා එහෙම පාවිච්චි කරනවද පාවිච්චි කරනවා AC එක දැම්මා ටික වෙලාවක් දාලා තියලා ඕෆ් කරනවා මේ බිල යනවා කියලා නේ ඊළඟට සමහර ගෙවල් වල බාත් รู ම් තියෙනවා ඒවට යන්නේ අර එළිය තියෙන පරණ එකට යන්නේ ඇයි කවුරු හරි ආවම යන්න දෙන්නේ. හොඳ පුටුසැත් කියලා තියෙනවා. ඒ වගේ එලලා තියෙනවා රෙදි කාටවත් ඉඳ ගන්න බෑ. කවුරු හරි ආවම ඉඳ ගන්න. ඒවා තියලා තියෙනවා. දැන් අපි අර පිටතනකට ගියාම එහෙමද? ඇයි අනුන්ගේ හින්දා පරිහරණය කරනවා තමන්ගේක රකින්න. බුදුරජාන් වහන්සේ වදාලා පරතෝ ඇඟත් හිතත් ලෝකේ සියල්ල අනුන්ගේ දේවල් වශයෙන් හිතලා පරිහරණය කරන්න. දැන් බලන්න කුසල විපාකෙට ලැබුණා තණ්හාවෙන්ද පරිහරණය කරන්න පින නැහැ. අර කවුරු හරි ආගන්තුකව එන කට්ටියව පරිහරණය කළා යනවා. බුදුහාඳුරෝ එහෙම නෙවෙයි වදාලේ කුසලයට ලැබਿੱච්ච විපාකයේ පරිහරණය කරන්න හැබැයි අර හෝටලයකට ගිහලා අපි පරිහරණය කරනවා ඇලෙන්නේ මේක අත්හැරලා යනවා කියලා දන්නවා වගේ මේ ජීවිතය කියලා කියන දේ හුලං නිසා පවතින්නේ හුලං මේකේ පුරවලා තියෙන හුලං උඩ යන වාහනයක් කොයි මොහොතක හුලන් ටික ගියාම යන්න බෑ වගේ හුලම් පුරවලා තියෙන බැලුම් බෝලයක් කොයි මොහොතක පුපුරයිද දන්නේ ඒ අස්තීර බව දන්නවා ඒ වගේ මේ ජීවිතය කියන්නේ මහා අස්තීර දෙයක් මේ මොහොතේ ජීවිතය අත්හරින්න වෙයිද දන්නේ ඒ කියන අනිත්‍ය සංඥාවෙන් පරිහරණය කරන්න ඇලෙන්න ඒක තමයි බුද්ධානුශාසනාව ප්‍රඥාවෙන් දකින්න අපි කරන්නේ මොකද්ද පෙර පිනට ලැබුණා ඒවා රැකලා තියලා මෙරිලා යනවා. පරිහරණය කරන්නේ ඒ තණ්හාවෙන්. තණ්හාව අයින් කරලා ලැබිච්ච කුසල විපාකේ පරිහරණය කරලා පරිහරණය කරන්න හැබැයි ජීවිතයේ මේ සියල්ල අත්හරින්න වෙනවා කියන අනිත්‍ය සංඥාව තුල ඉඳගෙන ඊට පස්සේ මැරෙනකොට මේ සියල්ල අත්හරින්න පුළුවන් අපිට කිසිම බැඳීමක් නැතුව හැබැයි දැන් ගොඩාක් පිරිස පින්වත්නි මැරෙන්නේ අර සියල්ල අල්ලගෙන. සියල්ල අල්ලගෙන දාලා යන්න බෑ. දඟලලා දඟලලා බඩ ගිහිල්ලා මූත්‍ර ගිහිල්ලා මැරෙන්නේ මොකද? මේවා කොහොමද දාලා යන්නේ කියලා මේ යන්න යන්න යනවා ඒත් මේක තුල ඉඳ ඉඳම තමයි බලන්නේ. බැරිම දන තමයි අර දඟලලා දඟලලා හරි තියාගන්න ඉඳලා ඉඳලා බැරි තැන යන්නේ. එහෙම නෙවෙයි සිහිනුවණින් මේ යන්ට සියල්ල අත්හැරලා පෙර පූර්ව කුසලයේ නිසා ලැබුණ බව තේරුම් ගන්නට ඊට පස්සේ කුසල් වඩා ගන්නට මීට වඩා යහපත් තැනක අපිට උප්පත්තියකට යන්න පුළුවන් හැබැයි ඒ ඉපදීමක් නිසා ඒක දුකයි අපි සියල්ල අත්හැරියොත් එතන නිර්වාණය එහෙමනම් පින්වත්නි මේ අනිත්‍ය සංඥාවමයි අපි පුරුදු කරන්නේ ජීවිතේ අපිට අපේ ආචාර්යයන් වහන්සේ පැවිදි වුණායින් පස්සේ කියලා දුන්නේ මොකද්ද? කුටිය පරිහරණය කරන්න. හැබැයි ඒ කුටියේ දෙන එකක් එකක් පාසා වෙන වෙනම අනිත්‍ය දකින්න. ඇඳ අනිත්‍ය දකින්න පුටුව මේස සිවුරු ඊට පස්සේ තියෙන බඩු බාහිර එකක් එකක් දිහා බලාගෙන මේ ගොඩනැගිල්ල පවා යානවාන පවා සේරම අනිත්‍ය දකින්න. එතකොට මේ ඔක්කොම අනිත්‍ය දැක්කට පස්සේ මේක අනිත්‍ය වුණාට පස්සේ ආයේ දුකක් නෙමෙයි. ඇයි මේක අනිත්‍ය සංඥාව දැන් වඩලා තින්නේ. ඒතර තෘෂ්ණාවෙන් තොරව පරිහරණය කරනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ධර්මය. ඒක තමයි බෞද්ධයා කියන්නේ. අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා. දැන් ගොඩාක් කට්ටිය අපි දැකලා තියෙනවා අද කාලේ ශේහින් උපාසකම්බලා භාවනා කරන්න කියලා ගිහිල්ලා මොකද කරන්නේ? අතහරිනවා කියන එක දන්නේ නැතුව අවුල් කරගන්න. අර මං ඉස්සෙල්ලත් කිව්වේ භාවනා කර ගිහිල්ලා આવොත් ආයෙ උයන්නේ නේද? මාත්‍යා ගැඳුම් පැළඳුම් හොදන්නේ. හැබැයි ඒකත් පිනක්. යුතුයකම්. ඒ අවශ්‍ය දේ කරන අවබෝධයේ ඉඳගෙන. විසංකාව එහෙමයි. සෝතාපන්න වෙලා දරුවෝ 20ක් එතකොට පින්වත්නි, ඒ අවබෝධය තුල ඉන්න අපි. මේ බුදුදහම කියන්නේ මේ අවබෝධයක් විතරයි. ඒ අවබෝධයෙන් ජීවත් වෙන එක පව් කරන්නේ නැතුව. මේ අනවබෝධයෙන් හින්දා තමයි බොහෝ පව් කරන්නේ. අවබෝධය ඇති වුනහම පෙර කුසල විපාකයේ වශයෙන් මේ සියල්ල ලැබෙනවා. මතු මතුවටත් අපිට භවයන් ලැබෙනවා නම් ඒ ලැබෙන ලැබෙන භවවල සැපවත් වෙන්න නම් නැවත නැවත කුසල් සම්පාදනය කරගන්න ඕන කියන අවබෝධය. ඊළඟට මේ සියල්ලටම තියෙන ඇල්ම අවබෝධයෙන් අත්හැරියොත් ආන් ඒ තැනට කියනවා නිවන කියලා. දැන් ගොඩක් කට්ටිට මේවා අත්හැර ගන්න බෑ මැරෙන වෙලාවට. අර තියෙන දේවල් තුල හිත නතර වෙන. ඒකට කියනවා විඥාන ස්ථිතිය කියලා. විඥානය පිහිටීම. විඥානෙ නතර වීම. දැන් මැරෙනකොට යම් තැනක විඥානෙ නතර වුණොත් එයාගේ ඊළඟ පුනරුත්පත්තිය ඒ ඇසුරු කරගෙන තමයි සිද්ධ වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ දවස් එක්තරා භික්ෂුන් වහන්සේ නමකට දායකයන් ලස්සන චීවරයක් පූජා කළා. ඒ චීවරයට ආසාවෙන් හිටියම් රෝගයක් හිදලා මේ යන වෙලාව නිදාගෙන ඉන්න ඇඳට උඩින් තමයි සූරදා එල්ලලා තියෙන්නේ නමල දාලා තියෙන්නේ මේ යන වෙලාවේ ඇස්සරනකොටම දැක්කේ සිවුර. එතකොටම සිවුර දැක්කා සිවුරට ඇලුනා. ඒතර විඥානයේ සිටියක් වශයෙන් එතන විඥානේ නතර වුණා. එයම අරමුණු කරගෙන මැරිලා ඊළඟ භවයේ ඒ සිවුරම කාවෙක් කියලා කිව්වා. දැන් භික්ෂුන් වහන්සේලා ආදාහන කටයුතු කරලා කුටිය සුද්ධ කරන්න යනකොට අර කාව අර සිවුර අල්ලනකොට කෑගහනවා. මෙපවත් බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නහම උන්වහන්සේ වදාලා මහණෙනි ඔය මියගිය ලාමක භික්ෂුව තමයි ඒ. ඒක දැන් සියල්ලත් කරලා ඇවිල්ලා මහාන වෙලා අන්තිමේදී බැරි වුණා අර පුංචි දේ අත්හරගන්න. අන්න එහෙනම් පින්වත්නි අන්න එතන හිත නතරුණා එතන ඉපදුණා. එහෙමනම් අපි අපිට උනත් ඒ දේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සියල්ලට ඇල්ම විසින් අත්තර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ සියල්ල ඇල්ම අත්හරින්නේ මේ සියල්ල අනිත්‍ය දැක්කොත් විතරයි. වෙන කිසිම දෙයකින් ඇල්ම ඇල්ම නැති වෙන්නේ අනිත්‍ය දැක්කොත්. අනිත්‍ය දකින්න දකින්න සියල්ල අනිත්‍ය වෙලා යනවා කියලා දකිනකොට එයාගේ හිත ටික ටික ටික ටික පින්වත්නි ඒවට තියෙන ඇල්ම අතහැරනවා සම්පූර්ණයෙන්ම අතහැරී අතහැරී ගිය තැන සෝවාන් වෙනවා තවත් එහාට යනකොට සකදාගාමි අනාගාමි රහත් ඵලයටපත් වෙලා ඒ කෙනාගේ හිත නිවෙන තත්ත්වයටපත් වෙනවා ඇල්ම අතහරින්න අතහරින්න හිතට මහා තනතිල්ලක් නිවීමක් ඇති ඒ කෙලෙස් නිවෙන කොටයි ඒ නිවන් සපේ ලැබෙන්නේ එහෙනම් අපිට මේ ජීවිතයේදී කෙලෙස් ටික නිවාගෙන ඒ උත්තරම නිවන් සපේ ලබා ගන්න පුළුවන් ඒ සඳහා සියල්ලේම අනිත්‍ය සංඥාව නිරන්තරයෙන්ම වඩත්වා කියලා සිහිපත් කරනවා මේ ශ්‍රවණය කරගත් ධර්ම දේශනාව එවැගේම මේ ධර්ම දානමේ කුසලය සියලු දෙනාටම උත්තම නිර්වාණ සුවය මේ ජීවිතයේදීම ලබා ගැනීමට මේ පින පාරමී තීර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං සිරන් රක්칸තු සම්බුද්ධ දේශනං සිරන් රක්칸තු සම්බුද්ධ ශාවකන්ති ධර්ම ශ්‍රවණානි සංසයෙන් යහපතක්ම වේවා සාදු සාදු සාදු